වල දැන් එන්නේ නැති තරමට මාළු වෙලායි. එයින් එහාට යන්නට උපදේශයක් දෙන්නට කියපු නිසා මේ දේශනාව මේ ආකාරයෙන් දීපත් කරන්න. ඒකට මේ හැම කෙනෙක් විසින්ම සමාධිය වඩන්නට ඕන. ඒ උපදේශ බිඳු පරිදි සමත විදර්ශනා දෙකම වැඩිම කළ යුතු වෙනවා. ඒතකොට මේ සමතය දියුණු කරන්නට පුළුවන් මේ කියන්නේ සමාධිය දියුණු කරන්නට පුළුවන් සමත භාවනාවක් වශයෙන් ප්‍රගුණ කිරීමෙන් හා එලෙසින්ම විදර්ශනා භාවනාවක් වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එතකොට මේය සමත වශයෙන් විදර්ශනා වශයෙන් යන දෙආකාරයෙන්ම මේ සමාධිය දියුණු කර ගන්නට ඕන ඒ කරන ආකාරය තමයි යදී අද අපි ප්‍රකාශ කරන්නේ. එතකොට සමත වශයෙන් ප්‍රකාශ සමාධිය දියුණු කළා විදර්ශනා වශයෙන් දිනු කලත් ඊට අමතරව අපි විදර්ශනා භාවනා කරන්නට ඕනේ පංචස්කන්ධයේ නියම තත්ත්වයේ තේරුම් ගන්න ආකාරය. විශේෂයෙන්ම පංචස්කන්ධය අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සංගතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පරෝපතෝ ශුන්‍යතෝ කියලා කොනස ආකාරයෙන් විමසිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ ආකාර 11 පිළිබඳව මේනෑයට කලින් විස්තර වශයෙන් අපි කරුණු ඉදිරිපත් කර තිබෙන නිසා නැවත ඒවා සිහිපත් කිරීමට අවශ්‍ය වන්නේ කෙසේ වෙතත් මේ අය සිතන දැන් මේවා අපි කරලා තියෙන තවම කොටද මේවා කරන්නේ ඒ කරලා තියෙන ප්‍රමාණය සෑහෙන්නේ දැන් ලබා ඇති මාර්ගඵල සත්‍යයට පමණයි. ඒන් එහාට යනට ඊට වඩා ගැඹුරින් ඊට වඩා පළල්ව ওই පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ. කියන්නේ කලින්ට වඩා දැන් තියෙන සත්‍යයට වඩා පුළුල් අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ඔය පංචස්කන්ධ ධර්ම අනිත්‍ය ආදී වශයෙන් විමසනවා බලලා ඇති කරගත යුතු වෙනවා මේවා අනිත්‍යයි මේවා දුකක් මේක රෝගයක් වගේ මේක gaduwak වගේ මේක උලක් වගේ ආදී වශයෙන් අපි 11 ආකාරයකින් කතා කළා මේක නැවත ඒ දේශනේ අහන්න අහලා ඉවර වෙලා ඒ අනුව <clears throat> පංචස්කන්ධ ධර්මයන් රූපස්කන්ධය ගන්නවා මේවා අනිත්‍යයි දුක්ඛයි රෝගයි ගණ්ඩයි ආදී වශයෙන් විවිධාකාරයෙන් මේක කලින් තිබුණු දැනුමට වඩා වැඩි දැනුමක් ලැබෙන ආකාරයෙන් විමසන්නට ඕන සම්මර්ෂණය කරන්නට ඕන මර්ෂණය කරනවා කියන්නේ නුවණින් විමස විමසා දකින්නට ඕන. එසේ කලේ නැත්නම් ඔය ඉන්න තත්ත්වෙම රඳාපවතින්න සිදු වෙනවා. යට උසස් වශයෙන්ම කතා කරන රහතෝ කෙනෙකුත් මේව කරනවා. එතකොට අර දෙතනම සුඛ විහරණය සඳහා ඒක ඉතාමත්ම ප්‍රයෝගී වෙනවා. කියන්නේ මේ ජීවිතයෙන් සුඛ විහරණය සැපෙන් වාසය කිරීම සඳහා ඒ කරුණු හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ නිසා කොයි භාවනා තත්ත්වයේ සිටියත් කමක් නැහැ. මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් ඔය 11 ආකාරයෙන් විමස විමසා නුවණින් බල බල ඒ බඳෙන් පැහැදිලි ගැඹුරු ඌට වඩා පරල අවබෝධයක් ඇති කර ගන්නට උත්සාහ ගන්නට ඕන. මේක මේ මේ සමාධිය දිනු කර ගැනීමට අමතරව කළ යුතු වැඩක්. එතකොට සමාධිය දිනු කර ගැනීම සඳහා අපි සමත වශයෙන් ඒ සමාධිය දිනු කර ගැනීම අපි පළමුවෙන් කියන්නම් ඊට පස්සේ දර්ශනා වශයෙන් දිනු කරගත යුතු ආකාරය හා ඊට පසුව ඒ සම්මත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දිනු කරගත් සමාධිය පාදක කරගෙන කෙසේනම් නිවනට සිතපත් කරගත යුතුද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි ඒ වගේම ප්‍රායෝගිකව අත්දැකිය හැකිවන ආකාරයෙන් අපි ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට සමත වශයෙන් කොහොමද මේ සමාධිය දිනු කරගත යුතු වන්නේ? සමත වශයෙන් සමාධිය දිනු කර ගැනීම සඳහා සමාහට සුදුසු අරමුණක් තෝරා ගන්න ඕන. සමහර කෙනෙකුට ආනාපාන සති භාවනාව සුදුසු වන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මෛත්‍රී භාවනාව සුදුසු වෙන්න පුළුවන් මේ ආදී විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඉතින් Taman මේ දක්වා කරලා පළපොදු භාවනාවම කර්මස්ථානයෙන් කරන එක තමයි ඉතාමත් හොඳ. අපි උදාහරණයක් සමත වශයෙන් කතා භාවනාව දිනු කරනකොට අපි හිතමු අතිගතේ ආනාපාන සති භාවනාවයි කියලා ආස්වාද ප්‍රසවාස ආරමුණු කරමින් කරන ලබන භාවනාවයි කියලා හිතමු. එතකොට මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කිරීමෙන් ධ්‍යාන හතරට යන ආකාරය අපි මේ කෙටියෙන් ප්‍රකාශ කරන්නේ රූපාවචර ධ්‍යාන හතරට. එතකොට මේ හැට ආස්වාද ප්‍රසආස භාවනා කරන විට අරමුණ ඒ අරමුණ අරගෙන භාවනා කරන විට අර මුල්ලේ ඉඳලා භාවනා කරන අයමින් කටයුතු කරන්නට අවශ්‍ය වන්නේ කෙලින්ම භාවනා කරන්න ඉස්සලා අදිෂ්ඨාන කරන්න රූපාවචර පළවෙනි ධ්‍යානෙ නැත්නම් නිකම්ම කියන්නේ පළවෙනි ධ්‍යානසිත උපදවාගෙන විනාඩි 15ක් ඉඳලා දේවා කියලා අදිෂ්ඨාන කරලා ආස්වාද ප්‍රසආස ලෙස නිකම් සිතින් බලන්නේ ආස්වාස කියන්නටත් එපා ප්‍රාස්වාස කියන්නටත් එපා නිකන් සිතින් බලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොටම ටික වේලාවක් යනකොට මේ අය සමත විදර්ශනා වශයෙන් භාවනාව දිනු කරලා තියෙන නිසා එකපාරටම වාගේ ටික වේලාවකින් පළවෙනි ධ්‍යානෙට පිටපත් කරන්නත් පුළුවන්. සිත නිසල වෙනවා, සිත කිඳා බැස්සා වාගේ වෙනවා. සම්පූර්ණයෙන්ම අරමුණු සිතට එන්නේ නැතුව ගලතෙවෝ වාගේ සාන්තව නිසලව පවතින තත්ත්වයක්. එතකොට ඒ තත්ත්වේ උද්දක වුණේ නැත්නම් එහෙම අධිෂ්ඨාන කරපු ගමන් මෙහෙම එන්නේ නැත්නම් ටිකක් ඊට වඩා වැඩි වැඩ කරන්නට වෙනවා. ඒ කියන්නේ ආස්වාස් ප්‍රස්වාස දෙස බලන්නේ ආස්වාස ප්‍රස්වාස කියලා කලින් සිහිපත් කරන මේ ආධුනික අයටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්නට සිදු වෙනවා. ඒ කියන්නේ භාවනා දියුණුවක් නැති අය. එතකොට ආස්වාස දෙස බලන ආස්වාස කියලා සිතනවා ප්‍රාස්වාස දෙස බලන විට ප්‍රාස්වාස කියලා සිතනවා මෙහෙම සිතාගෙන යනකොට ආස්වාස ප්‍රස්වාස ඒ අරමුණේම සිත පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය ලැබෙන ලැබුණොත් ආස්වාස් ප්‍රසවාස කියලා හිතන්නේ නැතුව ආස්වාස් ප්‍රසවාස දෙස සිතින් බලන්න සිටින. මෙන්න බලන්න සිටින විට සිත සංසුන් වීම නිසාම ආස්වාස් ප්‍රසවාස සංසුන් වෙනවා. කියන්නේ නොතේරී යන තත්ත්වයට වාගේ සියුම් වෙනවා. මෙහෙම සියුම් වෙලා සියුම් වෙලා යන අවස්ථාවල සමහර විට සමහර කෙනෙකුට පමණක් විවිධ නිමිති පහළවන්න පුළුවන්. නිමිති කියන්නේ සිතට පෙනෙන විවිධ සත්‍යම් කියන්නේ විවිධ පාට වර්ග වාගේ වනාකුල් වගේ ගිනි පුපුර වාගේ ආලෝක කදම්බයක් වගේ විවිධ ආකාරයෙන් විවිධාට නිමිති පෙනෙන්නට පුළුවන් නමුත් හැම දිනාටම නිමිති පේනවා නෙවෙයි පේන්නේ නැහැ ඒ නිමිති පෙනීම අත්‍යවශ්‍යමත් නැහැ ධ්‍යානයක් ලබා ගැනීම. ඒ නිමිත්ත පෙන්වොත් හේම ඒ පෙනෙන අවස්ථාවේදී නිමිත්ත කෙරෙහි අවධානය යොමු නොකොට ආස්වාස ප්‍රස්වාස දෙසම සිතින් බලාගෙන සිටින එකයි ඒ මුල් අවධියේදී කළ යුතු වන්නේ. එහෙම කරනකොට අර නිමිත්ත එන්න එන්න ප්‍රකටව ප්‍රකටව පෙනෙන්නට පටන් අරගෙන කලින්ට වඩා ප්‍රභාස්වරෝ දීප්තිමත් ප්‍රකටව ඒ නිමිත්ත දර්ශනය වුණොත් එතකොට ආස්වාස ප්‍රාසාසනයට අවධානය යොමු නොකොට ඒ නිමිත්ත දෙසටයි අවධානය යොමු කරන්නට ඕනේ. ඒ නිමිත්ත දෙසට අවධානය යොමු කරලා ඒ නිමිත්ත වශී කරන්නට ඕනේ. වශී කිරීම සඳහා ඒ තමන්ගේ සිතින් සිතන සිතන ආකාරයට ඒ නිමිත්ත ලොකු කරන්න පුළුවන්, කුඩා කරන්න පුළුවන්, ඈත් කරන්නට පුළුවන්, ලං කරන්න පුළුවන්, උස් කරන්නට පුළුවන්, පහත් කරන්නට පුළුවන්. ඒ කියන්නේ උසින් මේකට වඩා ටිකක් උසින් පෙනේවා කියලා හිතනකොට නිමිත්ත ඊට උලින් පේනවා. ඊට වඩා ටිකක් පහළින් පෙනේවා කියනකොට නිමිත්ත පහළින් පෙනේ වගේම පසුපසින් පෙනේවා කියලා හිතුවොත් එහෙනම් පිටපැත්තේ නිමිත්ත තියෙන ආකාරය පේනවා. බොහෝ විට නිමිත්ත දර්ශනයනේ බොහෝ විට නෙමෙයි සමහිතම වගේ නිමිත්ත දර්ශනය වෙන්නේ නාසයට ඉදිරියෙන් නළලයි නාසයයි අතරින් මේ මැද හරිය වගේ ඉස්සරහින් ඉස්සන්. ඉතින් මේක වශයෙන් කළාට පස්සේ ලං කරන්නටත් පුළුවන්. ඈතින් පෙනේවා කියවම එක පාට ගොඩාක් ඈතට කරන්නේ නැතුව එහෙම කරන්නට බෑ. ටික ටික ටික ටික ඈත් කරන්නට පුළුවන්, ටික ටික ලං කරන්න පුළුවන්, ටික ටික ලොකු කරන්න, පොඩා කරන්න පුළුවන්. මේක සාමාන්‍ය ප්‍රමාණයකට ලොකු කරන්නට පුළුවන් ශක්තිය ලැබුණාට පස්සේ මේක හදවත ඇතුළට ගන්නවා. මොලේට ගත්තත් කමන්නේ මොලේ තියෙනකොට ඒක වතුරේ දිස්සන පිළිබිඹුවක්සේ මම නිමිත්ත සමාගයේ මොලේ අස්සේ කියනවා පේනවා නැත්නම් හදවතට ගන්න එක තමයි වඩා සුදුසු. හදවත තියෙන තැනට ගස්සාට පස්සේ ඒ නිමිත්ත තමන්ගේ හදවත තුළ දේශ වෙනවා. මෙහෙම දේශ වුණාම වෙන මොනවත් හිතන්නේ නැතුව නිමිත්ත දේශන සිතින් බලාගෙන සිටිනවා. මේ බලාගෙන ඉන්නකොට ওই නිමිත්ත නොපෙනිලා කලවරට කලවරක් වෙනවා. කලවරක් වෙලා සිත සම්පූර්ණයෙන්ම ධන කලවරකපත් වුණා වාගේ සිත සාන්ත වෙලා නිස්සල වෙලා තැම්පත් වෙලා හරියට මේ ගලක් සිව්වා කියලා අපි කියන්නේ ඒ වාගේ වෙන අරමුණු වලින් තොරව පවතින සත්‍ය උද්ගත වෙනවා. මේක ධ්‍යාන මට්ටමක්, ඵල පහළම තියෙන ධ්‍යාන මට්ටමක්. මේ සමත වශයෙන් නිමිත්තක් වෙනොත් ඒ භාවනා කළ යුතු ආකාරයෙන් සමහරුන්ට නිමිති කියන්නේ නැහැ මම කියලා මම කියවා එහෙම නිමිති පෙනුනේ නැත්නම් අර විදිහට ආස්වාස් ප්‍රාස්වාස භාවනා කරනවා කරනකොට දැන් නිමිති තේන්නේ ආස්වාස් ප්‍රාස්වාස සංසිඳී සංසිඳී යනවා සමහරට නොතේරීම යනවා ඔහේ සිත පවතිනවා මොකක්වත් දියුණුවක් නෑ ආස්වාද ප්‍රාස්වාස තේරෙන්නෙත් නෑ හිත පිට යන්නෙත් නෑ හිතේ වෙන වෙන වෙන දියුණුවකුත් නෑ ඔහේ සිත නිසල ඔහේ නිකාම පවතිනවා එයාට ගැඹුරට යන්නේ දියුණුවෙන්නේ එතකොට සමහරු කියනවා සිත උඩට උඩට යනවා මේ අවස්ථාවේදී කියලා ඒ වයතනන් සුදුසු ක්‍රියාදාමයක් නෙවෙයි මේ දේ සමන් තේරුම් ගන්නට ඕන මේ ධ්‍යාන අංග ධ්‍යාන අංග මේවා නිමිති පේන්නේ නැති අය සාහෘදා කළ යුතු භවනා ක්‍රමය නාමය කියන්නේ ධ්‍යාන අංග කියන්නේ පළවෙනි ධ්‍යානයේ තියෙන විචක්ක විචාර කේසුක ඒකග්ගතා සහිත පස්මත් ධ්‍යානමුත් සම්පන්නිය වේති කියලා දක්වා ඇති පරිදි විතක්කයක් තියෙනවා විචාරයක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා සුඛයක් තියෙනවා ඒකාග්‍රතාවයක් තියෙනවා මේ විතර්කය කියන්නේ අරමුණට සිත නැවත නැවත නැගීම. ඒ කියන්නේ අරමුණක් තියෙනවා අපි ආසස් ප්‍රසස් අරමුණ නම් ඒ දෙසටම සිත නැවත නැවත නැවත නැවත ඒ අරමුණ මතටම සිත යාමට තමයි විතර්කය කියන්නේ. කල්පනා කරනවා කියන එක නෙවෙයි එතන ඒ එතන අදහස් කරන විතර්කය. එතකොට ඒක Tamanට දකින්නට පුළුවන් අදිෂ්ඨාන කරන විතක්කේ පමණ විනාඩි 10ක් 15ක් තුළ තේනවා කියලා අදිෂ්ඨාන කරලා ආස්වාස් ප්‍රස්වාස දෙක බලානිනකොට Tamanට ඉතාලා පැහැදිලිව පේනවා විතක්කය හොඳට ක්‍රියාත්මක වන ආකාරය. මේක පෙන්වන්නට පස්සේ විචාරයේ විනාඩි 15ක් තුළ පෙනේවා කියලා දිෂ්ඨාන කරනවා. විචාරය කියන්නේ අරමුණේ සිට පැතිරෙන ස්වරූපය. අර කලින් තිබුණු අරමුණ වාගේ නෙවෙයි. ඒ අරමුණේ සිට පැතිරෙනවා. අපි හිතමු කෙනෙක්ගේ මුහුණක් දැස බලනවා කියලා එකපාරට අර මුහුණ දර්ශනය වෙනවනේ මුහුණ වටේටම බලනවා වගේ. මුහුණ මුහුණ පුරාම බලනවා වගේ. අරමුණ දැස අරමුණෙහි සිට පැතිරී යන ස්වරූපයට තමයි විචාරය කියන්නේ. එතකොට මේක ආස්වාද ප්‍රසවාස දෙස බලනකොට ආස්වාද ප්‍රසවාසයේ පැතිරිලා පේනවා. වදින තැන ආස්වාද ප්‍රසවාස වදින තැන තියෙනවනේ. ඒ වදින තැන උනත් ඒක පැතිරිලා වාගේ පේනවා. කලින්ට වඩා සුළුෙන් නෙවෙයි ප්‍රකට වශයෙන් ඊට වඩා පළල් වශයෙන් ඒක පේන්නට පටන් ගන්නවා. ඒ ਵਿਚාරය හොඳට දැක්කාට පස්සේ ඊළඟට අදිෂ්ඨාන කරන්නේ කොහොමද? විතක්ක ਵਿਚාර දෙකම මට පෙනෙනවා කියලා. එතකොට ආස්වාස ප්‍රසආසට එහෙම අදිස්ථාන කරලා භාවනා කරනවා. එතකොට පළමුවෙන්ම විතර්කය ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න ਵਿਚාරය ඇති වෙනවා. ආයත් විතර්කය ඇති වෙනවා. ආයත් විචාරය ඇති වෙනවා. එක ආස්වාස ප්‍රසආසල තුළ විතක්ක ඇති වෙනවා. විචාරය ඇති වෙනවා. ආය විතක්ක ඇති වෙනවා. ආය විචාරය ඇති වෙනවා. මේ විදිහට කීප වතාවක් විතක්ක විචාර දෙක ඇතිවන්නේ එක නැති වෙන එක දකින්නත් පුළුවන්. ඒ වගේම ප්‍රාස්වාස කරනකොට විතක්ක විචාර දෙක දකින්නත් පුළුවන්. මේක හොඳට දැක්කට පස්සේ ඊළඟට ප්‍රීතිය පමණක් මට උපදවාගෙන විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට ප්‍රීතිය විතරක් සිතට සිතට දැනෙන එක මේ ප්‍රීතිය කියන එක ප්‍රීතිය සමන්ට ඉතා හොඳට ප්‍රකට විශ්වම පැහැදිලිව අවබෝධ වෙනවා මේ අවබෝධ වුණාට පසුව විතක්ක ਵਿਚාර ප්‍රීති කියන අංග තුනම මම දැන් බල බලා ඉන්නට ඕනෑ කියන අදහස ඇතුව ඒ අංග තුනෙන්ම තුනම බල බලා ඉන්නට විනාඩි 10ක් 15ක් වෙන කාලය කාලය සීමා කරන අදිෂ්ඨාන කරන්නට ඕනේ ඒ මදිස්ථාන කරලා ආස්වාස දෙස බලන ආස්වාස කියනවා ප්‍රාස්වාස කරනවා ප්‍රාස්වාස කියනවා එතකොට ඔන්න විතක්කේ බලමින් මෙතුණා ඒකම ਵਿਚාරයව ඒකම ප්‍රීතියව ආයත් නැවත විතක්කේ ආව ਵਿਚාරයව ප්‍රීතියව මේ විදිහට විතක් විචාර ප්‍රීති කියන අංග තුනම බල බලා ඉන්නට පුළුවන් මේකත් පුරුදු වුණාට පස්සේ සුඛය එකතු කර ගන්නවා. සුඛය බොහෝ විට කයට දැනෙන ස්වરૂපයක්, සිතට දැනෙන ස්වરૂපයක් නෙවෙයි. ඒ කියන්නේ සිතට තමයි ඒ සුඛය දැනෙන්නේ. නමුත් කය කලින් ප්‍රීතිය වගේ නෙවෙයි. මුළු කයම සෑල් වෙලා සංසුන් වෙලා කය පුරාම විහිදී ගිය සාන්ත තත්ත්වයක් උද්ගත වෙන ආකාරය තමයි අත්දකින්න පුළුවන් සුඛය තුළින්. මේකත් අත්දැක්කාට පස්සේ අර අංග හතරම බලන එක ආස්වාස් ප්‍රස්වාසය තුළ. එකක්ක විචාර පීති සුඛ දෙන්නේ. ඊට පස්සේ ඒකාග්‍රතාව කියන চৈতසික ධර්මයට අදිෂ්ඨාන කරලා ඒ ධර්මයේ අත්දකින්නට අදිෂ්ඨාන කරන භාවනා කරනකොට මේ ඒකාග්‍රතාවය කියන්නේ එකඟකම නෙවෙයි ඒකාග්‍රතාවය කියන්නේ අරමුණයි සිතයි කියන දෙකම එකම ධර්මයක් බවට පත් වෙන එකයි. මේකයි ධ්‍යාන කතාවේදී ඒකාග්‍රතාව කියන්නේ සාමාන්‍යයෙන් ඒකාග්‍රතාවය කියන්නේ එකඟ බව. නමුත් මෙතන ධ්‍යාන ධ්‍යාන අංගano බලන විට ඒකාග්‍රතාව කියන්නේ අරමුණ වෙනම දෙයක්, සිත වෙනම දෙයක් වශයෙන් කලින් තිබුණාට මේ අවස්ථාවේදී දෙකම එක එක ධර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සිත සමගම අරමුණ ඇති වෙනවා සිත නැති වෙනකොටම අරමුණ නැති වෙනවා. නැත්නම් සිත සමගම අරමුණ ගමන් කරනවා. දැන් ආස්වාස් ප්‍රසවාස දෙස අපි බලාගෙන අපි හිතුවත් ආස්වාස් ප්‍රසවාස පබ්බේ දෙස යම් කියනවා බලාගෙන හිටියොත් එහෙම සිතයි ආස්වාස් ප්‍රසවාසයි දෙකම එකට ක්‍රියාත්මක වෙනවා. සමගාමී ලෙස ක්‍රියාත්මක වන ධර්මතා දෙකක් බවට පැහැදිලිවම දැක්වෙනවා. එතකොට මේ අංග පහම දැන් එක ආස්වාස ප්‍රස්වාසයක ඔහුට බලන්නට පුළුවන්. අදිෂ්ඨාන කරපුවාම මේ අංග පහම පෙනේවා කියලා. එතකොට ඉස්සෙල්ලම විතරක් තේනවා ඊට පස්සේ ඒක නැති එකම වෙනවා ਵਿਚාරය ඊට පස්සේ ප්‍රීතිය ඇති වෙනවා පේනවා ඊට පස්සේ සුඛය ඇති වෙනවා පේනවා එකඟතාවය ඊට පස්සේ තියෙන එක. ඊටාත්ම පැහැදිලිව තමාට අත්දකින්න පුළුවන්. මෙන්න මේ අත්දැක්කට පස්සේ මේ අංග පහම එකම හුස්ම රැල්ලක ක්‍රියාත්මක වන ආකාරය අදිෂ්ඨාන කරන විතක්ක ਵਿਚාර ප්‍රේක්ෂක ඒකඟතා සහිත පළවෙනි ධ්‍යානයේ පැමිණ විනාඩි 15ක් ඉන්නට ලැබේවා. මේ මදිෂ්ඨාන කරලා ඒ ධ්‍යානාංග පහෙන්ම අංග පහම මේකම හුස්ම රැල්ලක ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය බල බලා සිටීමයි කළ යුතුවන්නේ. ඒ කියන්නේ එකම හුස්මේක විතරක්ය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය මේ විදිහට ආස්වාසයේ සිදෙනවා මේ දේශම් බලන්න සිදෙන විට මේ ධානාංග ඔක්කොම එක සමතත්වයකින් වාගේ ක්‍රියාත්මක වන්නේ හරියට මේ හේතුක මුතුනකට ගියා වාගේ තත්ත්වයට ගිහිලා සිත ඇතුළට කිඳා බස්සවා වෙනවා ඒ කියන්නේ හදවත ඇතුළට උඩට ගියා නෙමෙයි සිත ඇතුළට හිඳා බැස්සා වගේ වෙනවා. හිඳා බැසලා වගේ සිත තැම්පත් වෙනවා, නිශ්චල වෙනවා. අර කලින් කිය වාසේ ගල තියුවා වගේ නිශ්චල වෙලා වෙලේ පවතිනවා. අදිෂ්ඨාන කළ කාලය පුරාම ඒක තියෙනවා. එතකොට මේ විදිහට ඒ පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නට පුළුවන්. මේ නිමිත්තක් පහළ වුණත් නිමිත්තක් පහළ නොවුණත් මේක ඇති වුණාට පස්සේ දෙවෙනි ධ්‍යානයට භාවය භාවය දියුණු කරන්නට උත්සාහ ගන්නට ඕනේ. මේදී විශේෂයෙන්ම මතක තබාගත කරුණක් අපි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගාමීපම කියන උපමා සූත්‍රය දක්වලා තියෙනවා අංගුත්තර නිකායේ නාවකනිපාතේ. ඒකෙදි දක්වන උපමාව. ගාමී කියන්නේ එළදෙනට ගා එළදෙනක් උපමා කරලා කරන කතාවයි. ධම්මදේශනාවයි ගාමීපම දේශනය කියන්නේ. ඒ සූත්‍රයේ දැක්වෙනවා එළදෙනක් ඉන්නවා ටිකක් හන්දස් මුදලක වාගේ. ඒ තනකොළ කකා එන කන්දේ පහළ හොඳ ඊට වඩා හරුවට වෙවිසි හොඳ තනකොළ ටිකක් පහළ තියෙන. දැන් මේ එළදෙන තෝනේ පහළට යන්නට කන්නට ඉතින් අර බෑ මේ ඉස්සෙල්ලම කකුල් දෙක තියනවා. ලික් කරනවා. ලික් කරලා ඒක හොඳට පර්ශල කරන්නේ නැතුව උඩ කකුල් දෙක පසුපස කකුල් දෙක ගත්තොත් එහෙම එළදෙනට මොකද වෙන්නේ? ඇදගෙන වැටෙනවා. ඔහුට ඇයට යන්නට හම්බෙන්නේ නැහැ. මොකද විසබිස මිනාශයකට තමයි ඔහු ඒ විදෙනට පත්වන්නට සිදුවන්නේ. මේ වගේම බුදුරජාණන් වහන්සේ කියන පළවෙනි ධ්‍යානයේ සිටපත් කරගත්තු කෙනාට හිතෙනවාය ඒක වාසී කරන වාසී කර ගන්න නැතුව දිනු කර ගන්න නැතුව දැන් හොඳයි දෙවෙනි ධ්‍යානයට ගියොත් කියලා. එහෙම දෙවෙනි ධ්‍යානයට අධිෂ්ඨාන කරාට පස්සේ අර කකුල් දෙක පටල කළේ නැහැ ඉස්සරහා කකුල් දෙක බිම හොඳට පටල කරලා කකුල් දෙක තිව්වේ නැති එළ දෙන වගේ. පළවෙනි ධ්‍යානය හොඳට වශීභාවයට පත් කරගෙන නැති මේ පුද්ගලයා පළවෙනි ධ්‍යානෙත් කෙරෙනවා දෙවෙනි ධ්‍යානෙත් කෙරෙනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ගාමී පොමුපමා සෝත්‍රය බලන්න අංගුත්තර නිකායේ නවකනි පාඨයේ තිබෙන මේ ධ්‍යාන අටටම ওই විදිහට කියනවා දෙවෙනි ධ්‍යානෙට ගියාම තුන්වෙනි ධ්‍යානෙට යන ධ්‍යාන දෙක වශී කරන්නේ නැතුව තුනේ ඉඳලා හතර ධ්‍යාන යනවා ඉතින් ඔක්කොම නැති කරගෙන දෙපැත්තෙන්ම පිරිහුණු පුද්ගලයේ බවට පත් වෙනවා කියන කතාව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ඒක නිසා පළවෙනි ධ්‍යානසිත පුළුවන් තරම් ඒකේ ඉන්න පුළුවන් කාලය විනාඩි 15 20 25 ආදී වශයෙන් පැයක් එකමාර දෙකක් වගේ ඉන්න පුළුවන් කාලය වැඩි කරගන්නට ඕන. ඒ වගේම ඒකේ ඉන්න පුළුවන් කාලය අඩු කරගන්නටත් පුළුවන් වෙනවා. විනාඩි 15 10 5 ඒ වගේම විනාඩි 2 විනාඩිය තප්පර 30 වගේ එහෙම අදිස්ථාන කරපුවාම තප්පර 30ට තප්පර 15ට වගේ අදිස්ථාන තප්පර 15 තුළ ධානය ඇති වෙනවා තප්පර 15න් ධානය නැති වෙනවා මේ විදිහට ඒ ධානයේ සිටිය යුතු කාලය අඩු වැඩි කරමින් ඒකේ ඉන්න පුළුවන් ක්‍රමය වශී භාවයට පත් කර ගන්න ධාන අංගත් ඒ අතරතුර බලනවා මේ ඊතත්ය මේ ਵਿਚාරය මේ ප්‍රීතිය මේ සුඛය මේ කබ්බතාවය මෙන්න මේ විදිහට ධ්‍යාන අංග නැවත නැවත බල බල ඒවා දිනු කර ගැනීමත් ඒවා කියන්නේ ඒවා දකින ආකාරයේ දිනු කර ගැනීමත් ඒ වගේම ධ්‍යානයේ සිටින්නට පුළුවන් කාල සීමාව වැඩි කර ගැනීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි දෙවන ධ්‍යානයට යන්නට පෙරදී නැත්නම් මේ වෙන තැන්වල කියන වගේ එකවර පළවෙනි ධ්‍යානෙට ගියා දෙකට ගියා තුනට ගියා හතරට ගියා උඩට උඩට හිට ගියා අටවෙනි ධ්‍යානෙට ගියා කියන කතාව නෙවෙයි මේවා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ පරිදි ඒවා ඒ ආකාරයෙන්ම සිදුවෙන බව දැනගෙන අත්දකින්නට පුළුවන් නිවැරදි ආකාරයෙන් ධ්‍යානයකට පත්වන ආකාරය කරන ලබන දේශනාවක් මේ ඒක නිසා ඒ විදිහට පිළිපදින්න ඕනේ කලබල වෙලා කටයුතු කළොත් එහෙම ඕ එකක්වත් නැති වෙන්නට පුළුවන් ඒක නිසා නැති ගන්නට පුළුවන් ඒ නිසා සංසම් වෙලා නිවේජා සාන්තව යායුතු ගමනක් මේ ඒක නිසා ඒ ආකාරයෙන් ගන්න. දැන් දෙවැනි ධ්‍යානියත් ඒ ආකාරයෙන් වශයෙන් කර ගන්නට ගන්නට ඕන නම් අදිෂ්ඨාන ගන්න ඕන විචක්ක ਵਿਚාර නැති පීති සුඛේ කග්ගතාසහිත දෙවන ධ්‍යානයේ සිටපත් කරගෙන මට ඉන්නට ලැබේවා කියලා. එහෙම අදිෂ්ඨාන කරලා අර ධ්‍යාන අංග පහම එකම හුස්ම රැල්ලේ ක්‍රියාත්මක වන ආකාරය බල බලා සිටීමයි කළ යුතු වන්නේ. එතකොට ඔන්න විතක්කේ පේනවා, ਵਿਚාරේ පේනවා, ප්‍රීතිය පේනවා, සුඛේ පේනවා, එකඟතාවයේ පේනවා. ඔහොම ටික ටික වෙලාවක් ඉන්නකොට විතක්ක ਵਿਚාර දෙක පෙන්නලා නිමිල යන එක පේනවා. හොඳටම පැහැදිලිවම දක්ෂණය වෙනවා නිරුද්ධ වෙලා යනවා. ඊටි සුඛේ එකඟතා කියන්නේ දෙවන ධ්‍යාන සිතට සිතේ විටපත් වෙනවා අර කලින්පත් වෙනවා සිත. මේදී බුදුරජාණන් වහන්සේ අනුකුබ්බ නිරෝධ සූත්‍රය කියලා සූත්‍රයක් දක්වලා තියෙනවා පළවෙනි ධ්‍යානයේදී පංච නීවරණ ධර්මයන් නිරුද්ධ වෙලා යනවා කියලා මේක භාවනාවෙන් අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා තිබුණාට පංච නීවරණ ධර්ම පළවෙනි ධ්‍යානයේදී නැති වෙනවා කියලා කිව්වට ඒක නැති වෙන්නේ කොහොමද කියලා කියන්න බෑ. ධ්‍යානෙට යනකොට ධ්‍යානෙ ඉන්නකොට පංච නීවරණ ධර්ම නැහැ. එච්චරයි එතනින් අදහස් කරන්නේ. දෙවන ධ්‍යානෙට යනකොට විතක්ක ਵਿਚාර දෙක නැති වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ මේ නැති වෙන එක පැහැදිලිවම අපිට අත්දකින්න පුළුවන්. අර විදියට අංග පහම ධානාංග පහ දේශම් බලාගෙන ඉන්නකොට පැහැදිලිවම ධානාංග පළවෙනි ධානාංග දෙක නිමිලා යනවා නිරුද්ධ වෙලා යනවා ඉතිරි ධානාංග තුනෙන් විතර දෙවෙනි ධානයටපත් වෙනවා එතකොට සමාට නිස්සක වශයෙන්ම තීරණය කර බහින්නට පුළුවන් මම ඉන්නේ මමපත් තුනේ මේ දෙවෙනි ධානයටමයි කියලා මොකද ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව කියන ධානාංග තුන පමණයි මෙන්න මේ විදිහට කටයුතු කළා තුන්වෙනි ධ්‍යානයට යනවා දෙවෙනි ධ්‍යානයත් වශයෙන් කළාට පසුවයි ඒක කළ යුතු වන්නේ. තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිය නිරුද්ධ කරනවා. ප්‍රීතිය නිරුද්ධ කරලා සුඛේ කංගතා සහිත අංග දෙකිනුයි ධ්‍යානයටපත් වන්නේ. මෙහිදී එක්කල යුතුවන්නේ අර ධ්‍යානාංග පහ දෙස බල බලා සිටීමයි. එහිදී අර කලින් වගේම විතක්කේ පේනවා, විචාරයේ පේනවා, ප්‍රීතිය පේනවා, සුඛේ පේනවා, ඒකකතාව පේනවා. මේ දෙස බල බලා සිටින විට ටික වේලාවකදී විතක්කයක් නිමිනවා, පෙන්ලා නිවිලා යනවා. ප්‍රීතියත් පෙන්ලා නිවිලා යනවා, සුඛයත් පෙන්ලා නිවිලා යනවා. නිවිලා යනවා කියන්නේ නිරුද්ධ වෙනවා. එතන හිස් භාවයකටපත් වෙනවා. ඊට පස්සේ ඉතිරිවන්නේ සුඛ ඒකග්ගතා දෙක පමණයි. කොච්චර බැලුවත් Tamand අපිට ඉතිරි වෙලා තියෙන්නේ හැම වෙලාවෙම මතුවන්නේ සුඛ ඒකාන්තතාව කියන චෛතසික ධර්මතාව දෙක පමණයි. මෙන්න මේ දෙක දෙස බලා බලා සිටිනකොට තුන්වෙනි ධ්‍යානයට සිතපත් ගන්නවා. මේ විදිහට මේකත් වශයෙන් කරගෙන පස්සේ තමයි හතරවෙනි ධ්‍යානයට යා යුතු වන්නේ. මේ ඉක්මනට විනාඩි 5කින් 10කින් කරන්නට පුළුවන් කර්තව්‍යයක් නෙවෙයි මේක. ටිකට මේකට සෑහෙන කාලයක් නිලංගු කරන්නට සිදු වෙනවා. එතකොට උපේක්ෂා ඒකාග්‍රතාව හතරේ ධානයේ තියෙන අංග දෙක. අර ඒකේ තියෙන සුඛය නැති යනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට විතක් ਵਿਚාර දෙක නැති වුණා. තුන්වෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතිය නැති වුණා. හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛය නැති වෙනවා. මේක නැති වීමටත් බලන්නට දෙන්නේ අර අධිහානාංග දේශ බල බලා සිටීමෙන් පමණයි. එහෙම බල බලා ඉන්නකොට Tamanට පැහැදිලි වශයෙන්ම දකින්නට පුළුවන් සුඛය කියන්නේ මේකයි සුඛය දැන් නිරුද්ධ වුණානේ දැන් සිත මඳහත් වෙලා උපේක්ෂාව නැති වුණේ. මේ ඒකාග්‍රතා සිතයි අරමුණයි දෙකම එකකටපත් වීම මේ උපේක්ෂාව. මේ අංග දෙකෙන් යුතු දෙවනි හතරවන ධ්‍යානයට සිතපත් වන ආකාරයේ පැහැදිලි ලෙසම Tamanට අත්දකින්නට පුළුවන්. මේ විදිහට සමත වශයෙන් ඒ ධ්‍යාන හතර ප්‍රගුණ කරන්නට සෑහෙන කාලයක් ගත වෙනවා යොදන කාලය, භාවනා කරන කාලය. කෙටි වෙන්නට කෙටි වෙන්නට මේ කාලය දික් වෙනවා. ඒ කියන්නේ අපි භාවනා කරන්න පැය භාගයක් නම් ඒකට ඉතින් සෑහෙන කාලයක්. ඉතින් පැය දෙකක් තුනක් හතරක් භවනා කරන්න පුළුවන් කෙනෙකුට නම් එච්චර කාලයක් යන්නේ. ඉතින් තමන් භවනා කරන්න යොදන කාලයේ මට මේ සඳහා වැය වෙන කාලය සඳහා පවතින. ඒක නිසා ඒ විදිහට නිසි ආකාරයෙන් ධ්‍යාන වලට සිතපත් කර ගන්නට ඕන. විශේෂයෙන්ම අනාගාමී වන්නට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම හතරෙන් ධ්‍යානයට සිතපත් කර ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නටම ඕන. මේක සම්මත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දෙකෙන්ම ඇතිකර ගන්නට පුළුවන් ක්‍රමයක්. එතකොට දැන් අපි කීවේ පළමුවෙනි මේ පළමුවෙන්ම කියන්නේ විදර්ශනා භාවනාවක් කරගෙන යන්න පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල ආදී වශයෙන් දැක්වෙන 11 ආකාරයෙන් බලබලා සිටින. ඒකට අමතරව දැන් මේ දෙවෙනි භාවනාවක් වශයෙන් සමතේ දිනු කරනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට යන්නේ. මේ සමත විදර්ශනා වශයෙන් දෙකෙන්ම දිනු කරන එක තාමත්ම යෝග්‍යයි. එකකින් කරාම ඇති. නමුත් දෙකෙන්ම කරන එක තමයි මම සාමාන්‍ය උපදෙස් දෙන විට කියන්නේ. කළ යුතු බව තමයි උපදෙස් දෙන විට කියන්නේ. ඒක නිසා එහෙම කළොත් ඒකෙන් විශිෂ්ට ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. ඒකෙන් ලැබෙන ආනිසංශ, ඒකෙන් ලැබෙන අවබෝධ වැඩි. ඒක නිසා පුළුවන් විදර්ශනා වෙනොත් ධ්‍යාන උපදවා ගන්නට ඕන. මේක හරිම පහසුයි මේ ඇයි. මොකද ඵල සමවත් වලට මේ අයට සමාදින්නට පුළුවන් ඵල සමවතේ මේ විදිහටයි ඒක කර යුතුන්නේ මේ කියන්නේ විදර්ශනා වශයෙන් සම්මා ධ්‍යාන උපදවා ගැනීම ඵල සමවතේ විනාඩි 15ක් ඉන්නවා 15ක් හරි 10ක් හරි එහෙම කාලයක් ඉන්න අදිෂ්ඨාන කරන ඒකේ ඉවර වෙච්ච ගමන්ම අදිෂ්ඨාන කරන්න මා ඵල සමවිත අත්දකින අවස්ථාවේ ඇති වූ ධ්‍යානසිත උපදවාගෙන විනාඩි 15ක් මට ඉන්න ලැබේවා කියන්නේ සම ඵල සම්වත අත්දකින විට ඇති වූ ධානාසිතේ ධානාසිත උපදවාගෙන විනාඩි 15ක් ඉඳ ලැබෙනවා. එහෙම අදිෂ්ඨාන කරලා කරන්නේ විදර්ශනා භාවනාව. අනිත්‍ය හරි අනාත්ම හරි කලින් පංචස්කන්ධය හරි ආයතන හරි ධාතු හරි මොකක් හරි අරගෙන භාවනා කර කර කියන්නේ ඒ භාවනාව තමයි කරන්නේ විදර්ශනා. එහෙම කරනකොට තමන්ගේ සිත ධානයකට යනවා ඉතාම සුළු කාල සීමාවක් තුළදී. එතකොට මේ ධ්‍යානයට සිතපත් වුණාට පස්සේ Tamanට පැහැදිලිවම පේනවා අර ඵලසිතයි ධ්‍යානසිතයි අතර ලොකු වෙනසක් තියෙන බව. ඒ කියන්නේ එතකොට කෙනෙක් රැවටිලා ඉන්නවා නම් ධ්‍යානසිතකට ඵලසිතයි කියලා. එතකොට ඒක පවා මෙහිදී මේ රැවටීම පවා තේරුම් ගන්නට පුළුවන්. මොකද ඵලසිත කියන්නේ සංස්කාර විරහිත නිවනට සිතපත් කරගෙන ඉන්න සම්මයක්. ධ්‍යානය කියන්නේ සංස්කාර ධර්මයක්. ඒ දෙක එකක් නෙවෙයි. ඒක නිසා ඒ දෙකෙන් පැහැදිලිවම වෙනස දකින්නට පුළුවන් වෙනවා. අර ඒ විදිහට අදිෂ්ඨානයක් කරලා භවනා කළාට පස්සේ. දැන් මේ ධ්‍යානය මොකක්ද කියලා Taman තීරණය කරන්නට මම මේ දැන් ඵල සම්මතයටපත් වුණා ඵල සම්මතයේ ඉන්න ධ්‍යානෙටත් හිතපත් කරගත්තා කියලා හිතන්නේ. එහෙම හිතුවට පස්සේ දැන් මේ ඉන්නේ Taman කොයි ධ්‍යානෙද කියලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒක කිරීම සඳහා දැන් ඔන්න පළු සම්මත හිටියා විනාඩි 15ක් 14ක් අඩු ඒකලු කාලයක් ඊට පස්සේ පළු සම්මත අත්දකින්න විට ඇතිව ධ්‍යාන සුදු ප්‍රදානින්ට ලැබේවා කියලා ඒ මොහොතේම අදිෂ්ඨාන කරලා විනාඩි 10ක් 15ක් ඒක ඉවර වෙච්ච ගමන්ම අර සමත වශයෙන් ගත්ත පළවෙනි ධ්‍යානය ඇතිකර ගන්නව බලනවා ඒකයි මේකයි සමානද දෙවෙනි ධ්‍යානයට යනවා ඒකයි මේකයි සමානද තුන්වෙනි ධ්‍යානයට යනවා ඒකයි මේකයි සමානද හතරවෙනි ධ්‍යානයට යනවා ඒකයි මේකයි සමානද කියලා බලනවා එතකොට Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ මම මේ පද සම්මතයට සම්බන්ධ වෙන විට මගේ සිත තුළ පහළ වෙන ධ්‍යාන මට්ටම මේකයි කියලා. ඉතින් එක එක්කෙනාට එක එක ධ්‍යාන මට්ටම් පහළවන්නේ රූපාවචර ධ්‍යාන මට්ටම් වෙන්නත් පුළුවන් අරූපාවචර ධ්‍යාන මට්ටමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මාර්ගසිත සෝවාන් හරි සකදාගාමී හරි මාර්ගසිත මෙයා උපදවා ගත්තා නම් ඒ මාර්ගසිත උපදවනා ගන්නා විට පහළෝ ධ්‍යානසිතයි මෙහිදී ඇතිවන්නේ. ඒක නිසා පළවෙනි ධ්‍යානෙනුත් ඒ தත්ත්වය ඇති වෙනවා දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ අරූපාවච 1 2 3 4 ඕන එකකින් ඇති වෙන්නට පුළුවන්. ඒ ඇති වෙච්ච ධ්‍යාන මට්ටම මොකක්ද කියලා තේරුම් ගැනීම සඳහා ওই විදිහට කටයුතු කරන්න තියෙනවා. එතකොට මෙතන ක්‍රියා කටයුතු අභ්‍යාස තුනක් කරන්න ඕනේ. පළ සමවලට සමවැදීම එක පළ සම්මත පාදක කරගෙන ඒක ඒකේ පළ සම්මතේ ඉන්නා විට ඇතිව ධ්‍යානෙ උපදවාගෙන සිටින්නට පුළුවන්. සිටින ලැබේවා කියලා අධිෂ්ඨාන කරගෙන ඒ ධ්‍යාන සිතේ සිටීම දෙක ඊට පස්සේ සමත වශයෙන් අලි කලින් පුරුකණු කරලා තියෙන්නේ එම නිසා ඒක පහසෙන් සමත වශයෙන් ඇති කරගන්නවා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ තමන් අර කලින් ලැබපු ඒ කියන්නේ පල සමෝධ පාදක කරගෙන ලැබපු ධ්‍යාන සිතයි මේ ධ්‍යානෙ අතර සංසන්දනාත්මකව බැලුවොත් එහෙම අපට තේරෙනවා මම ඉන්නේ මේ ධ්‍යාන සිතේ කියලා එයින් එහාට ඒ ධානයේ සිටේ ඉඳලා වශී කරලා දිනු කාණ්ඩට පුළුවන්කම ලැබෙනවා. මේ එක් ආකාරයක් අපි කියුවේ විදර්ශනා භාවනාව තුළින් ඒ ධ්‍යාන වශීක දිනු කරගත හැකි ආකාරයක් ඇති කරගත හැකියි. තවත් ආකාරයක් කියන්නම් මේ හැම ආකාරයෙන්ම කරලා බලන්න. එතකොට මේ අත්දැකීම් වැටි වෙන තරමට හොඳයි. මේ තා සුළු අත්දැකීමකින් සුළුෙන් ලබන දැනීමට වඩා පුළුල් දැනුමක් ගැඹුරු දැනුමක් ලැබෙනවා පැහැදිලි අවබෝධයක් අත්දකින්නට පුළුවන්කම ලැබෙන විවිධ ආකාරයෙන් මේ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම නිසා මේ විදිහට කරන්නටයි අවශ්‍ය සුදුසු එහෙමයි එතකොට ඒ කාලේ අපතේ යෑමක් නෙවෙයි ඒකෙන් තමයි ඊටාම නිවැරදි විශිෂ්ට ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ අපි උපදේශ දෙන්නේ බොහෝ දෙනෙකුට එහෙමයි අපි උපදේශ දෙන්නේ මොකද එහෙම කරාට පස්සේ කිසිම සැකයක් ඇතිවන්නේ නැහැ නිර්වෘල් අවබෝධයක ලැබෙනවා එතකොට මේ දැන් අපි මේ දෙවෙනි ක්‍රමෙට විදර්ශනාව තුළින් කොහොමද ධ්‍යාන සිතක් උපදවාගන්නේ කියන එක මේකට නම් ඉතින් මේ සිත ආසා වෙලා ඉවරilla ඒකට ඇලෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක නිකන්තය කියලා එකට කියන්නේ. ඒකට තණ්හාවක් ඇති වෙන්න පුළුවන්, මේකට පාදානයක් ඇති වෙන්න පුළුවන්. මේක ඉතා ශාන්ත ප්‍රණීත තත්ත්වයක්. මේ කියන ක්‍රමය. ඉතින් මේ නිකාන්තිය ඇති වෙන එක නැත්නම් ඒ ලෝභේ ඒ ආශාව යකින්දක කියන පුදුම ආශාවක් ඇති වෙන්න පුළුවන් ඒක හැම ඇති කරගන්නට එපා. එහෙම ඇති කරගත්තොත් ඕවා පිළිෙන්නට පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඵල සමුදයට යන්නට ඉස්සෙල්ලා මේගොල්ලෝ විදර්ශනා කරනවානේ. විදර්ශනා කරනකොට ඔන්න ශූන්‍යතාවයේ අත්දකින්න. ඒතාසුළු මොහොතකින් මේ ශූන්‍යතාවයට සිතපත් කරගන්නට පුළුවන්. එතකොට දැන් මේ ශූන්‍යතාවයට සිතපත් කරගෙන ඒකෙම ඉදිද්දී මේ ශූන්‍යතාවය පතුරවන්නට පටන් ගන්නවා. මේක මම කලින් මෙයාට කියලා නෑ. කොහොමද මේක පතුරවන්නේ? يعني ශූන්‍යතාවයේ මොකක්වත් නැති හිස් භාවයක් හිත දැනීමක් තියෙනවා හිස් භාවයක් තියෙනවා මේ සිත හතුරනවා කියන්නේ ඉහළට පහළට සිව් දිශාවට ඈතට ඈතට ඈතට ගෙනියනවා කියන එක. අපි ඉතල උඩට කතා කරමු ඉහළට. දැන් ශූන්‍යතාවයේ පේන මට්ටමේ ඉඳලා තමන් සිත ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ගෙනියනවා. කොච්චර ඉහළට ගෙනිච්චා ශූන්‍යතාවයක් දැස්සගෙන යනවා සිතත් යනවා. එහෙම යනකොට යනකොට අපි හිතමු අවකාශ ලෙවල් එකට වාගේ අවකාශ මට්ටමට වාගේ කියන්නේ. ඒ தත්ත්වයට ගියත් ඊන්හාට ගියත් තවත් දුරට යන. එතකොට Tamanට තේරෙන්නට ඕන මේක කෙලවරක් නෑනේ මේක අනන්තයි කියලා. එහෙම වුණාට පස්සේ දකුණු දෙසට හෝ උතුරු දෙස බටහිර නැගෙනහත් සිව් දිශාවෙන් කවුරු දිශාවකට හෝ සිතාර ශූන්‍යතාවය ඈතට ඈතට ඈතට ගෙනියනවා. කියන්නේ මේ බලනකොට ඒක ගෙනියනවා කියන්නේ මේ යමක් අතින් බඩුවක් ගෙනියනවා වගේ නෙවෙයි. ඒ Taman ඒ සිතින් ඒ තව ටිකක් ඈතට තව ටිකක් ඈතට බලනවා කියලා සිතිවිලි මාත්‍රය ඇති වෙනකොටම පේනවා. ඉතින් මේක එකපාරට හැතැම්ම ලක්ෂ ගණන් ඈතට ගෙනියන්න දෙපා. ඉතින් Tamanට පේන මෙලෙන මට්ටමට අනුව ඈතට ඈතට ඈතට ඈතට ගෙනියපුවම අපි හිතමු දකුණු දේශයට ගෙනිච්ච කියලා දකුණු දේශේ කොච්චර ඈතට ගෙනිච්චත් කෙලවරක් නිමාවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම නැගෙනහිර බටහිර ආදී සිල් දිශාවටම මේ ආකාරයෙන් ගෙනියන. ඊට පස්සේ පෘථ්වියෙන් යට පෘථ්වි ගෝලයෙන් යට දිශාවට ගෙනියන. මේ මේ පුත්‍රයේ මත සිටගෙන සිටිනකොට මේ පුත්‍රයෙන් යට ගෙනියනවා කියන එක තේරුම් ගන්නට බැරිද දන්නේ මේ පුත්‍රයේ ගෝලාකාර වස්තුවක් දැන් අප කෙලින්ම තියෙනවා නම් හවායි දූපත වගේ එකක් තියෙන්නේ එතකොට අනිත් පැත්තේ එතකොට එතන ඉන්න පුද්ගලයාගෙන් යටපැත්ත අපිට යට එින් එහාට එින් එහාට තියෙන ආකාශ ආකාශය අභ්‍යවකාශය අපේ යට භාගේ තියෙන. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට යටට යටට යටට යටට යවෙනවා. සිත ඒකත් අනන්තයි කියලා බලන්න කියනවා. දැන් එතකොට අපි 6 පැල 6 දිශාවකට ඇරලා තියෙන ඕනනම් මේක තව 8 දිශාවකටම යවත හැකියන්නේ උතුරයි මල් දකුණයි අතර එක දිශාවක් ඒ වගේ. බටහිරයි නැගෙනහිරයි අතර එක දිශාවක්. ඔය වගේ කියන්නේ අනු දිශා තියෙනවානේ. උත්තරයි නැගෙනහිරයි අතර තියෙනවා නැගෙනහිරයි බටහිරයි අතර තියෙනවා බටහිරයි දකුණයි අතර තියෙනවා දකුණයි උත්තරයි අතර තියෙනවා මේ විදිහට තියෙනවානේ දිශා අනුදිශ මේ දිශා වලටත් ඕන නම් පතුරවන්න පුළුවන් ඒකේ තාම අවශ්‍ය නැහැ පතුරුවත් වඩා හොඳයි මේ විදිහට පතුරවට පස්සේ Tamanට තේරෙනවා මේක අනන්තයි අනන්තයි අනන්තයි කියලා මෙහෙම පේනකොට Tamanගේ මේක හරීම ශාන්ත ඉතාම ප්‍රණීත අත්දැකීමක් මේ ලබන්නේ මේ ජීවිතේ මේ අය මේක කලින් ඒ අත්දැකීම නොලබුවා වෙන්නට පුළුවන්. එතකොට තමන්ට පේන්නට ඕන තමන්ගේ හදවත පවතින සිත පවතින ස්ථානයේ හදවත කියලා අපි ගත්තොත් මොකද ගැඹුරු සමාධියෙන් හදවත ඇසුරු කරගෙන පවතින්නේ අනිත් ආත්මක සිතිවිලි මොලේ ඇසුරු කරගෙන සිදුවෙන්නේ. මේක හදවතට හා සම්බන්ධ නම් අපි හිතමුකෝ ළමයෙක් කරුංගල් අරිනවා කියලා කරුංගල් හතරක් පහක්. ඇඟිලි අපේ තියෙනවා නූල් ගොඩාක්. මේ හැම නූලකින්ම ඉහළට ඉහළට හැම පැත්තෙම ඈතට සරුංගල් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ සරුංගල් වල නූල තමන්ගේ අතේ එක තැනකට මොකද්ද ફોકસ කියලා කියන්නේ මේ ඒ ඒ වෙලා තියෙන්නේ ඒ කියන්නේ එක තැනකට එක්කලා තියෙන්නේ. එතකොට මේ විදිහට බලන්න මේ අර ගමුතුරේ දකුණට නැගෙන හිට බටේ උතරට නැග උඳ ඉහළට පහළට ගියේ නෑ හැම එකක්ම මගේ මේ හදවත හා සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඔන්න ඔය දස්වේ වෙන් දකින්නකොටම අතිශයින්ම ගැඹුරු සමාධියකට සිටපත් වෙනවා. මෙතන මේ අනන්ත වූ ආකාශෝති අනන්ත ආකාසානංචාතනං උත් සම්බන්ධ විහෙපති කියන එකයි මම මේ ප්‍රකාශ කළේ බුදුහාමුදුරේමයි කියලා කියන්නේ. ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන තීරණයකට බහැලයි අවබෝධයෙන් යුතුව අරූපාවචර පළවෙනි ධ්‍යානයට සිටපත් වෙනවා කියන එකයි. සබ්බසෝ රූප සංඥානං අත්ංගම පටික සංඥාන සමතික්කම ওই වචන දෙක මා වෙන්නත් පුළුවන්. සබ්බ ස්වરૂප සම්මාන සෝත සංඥානං රූප නිමිත්තානං අත්ංගම නැත්නම් අමනසිකාර ආවාගේ වචන තියෙන්නේ. කියන්නේ රූප නිමිති හිතට පේන රූප නිමිති ඔක්කොම නැතිලා යනවා. ඒ වගේම ඇහැ කන නාසය දිව ශරීරයේ අරමුණු කරගෙන පහළ වෙන පටික නිමිති, පටික සංඥා, පටික සංඥා කියන්නේ තරහය වනේ මෙහිදී අර ඇස කන නාසය දිව ශරීරයේ මනස අරමුණු වෙලා පවතින සිටිවිලි. මේ සිටිවිලි ඔක්කොම නැති වෙනවා. රූප නිමිත්තානම් ඒ වගේම පටික සංඥා ඔක්කොම දේවල් ඉක්මවලා ගිහිල්ලා අනන්තෝ ආකාශෝති ආකාශේ අනන්තයයි කියලා පළවෙනි අරූපාවචර ධානයේ ආකාසන්නාචාරණයට පැමිණ වාසය කරනවා කියන එකයි ඊගදා මේක මේ භාවනාවෙන් අත්දැකිය හැකි ආකාරයක් අපි ප්‍රකාශ කළේ නිකම් බොරුවට මේ අරූපාවචර ධ්‍යානයට ගියායි කියලා හැවටෙන්නේ නැතුව මේ විදිහට කරලා බලන්න. කලාට පස්සේ බුදුරජාණන් වහන්සේ අරූපාවචර ධ්‍යානසිත විස්තර කළ ආකාරයට අනුකූලවම මේ විදිහටම තමන් මේ ධ්‍යානයට පත් වුණා නේද කියලා සෑහීමකට පත් වන්නට පුළුවන් මේක ඒකාන්ත වශයෙන්ම අරූපාවචර පළවෙනි ධ්‍යානය කියලා. ඊට පස්සේ ඒක ඊට පස්සේ එක කියන්නේ ඉස්සර මේක මේකක් කියන. මෙන්න මේ ඈත දෑතට අනන්ත ආකාශයේ අනන්ත විදිහට අරගෙන යනකොට දැන් Tamanට පේනවා අර සරුංගල් වල නූල් ටික ඔක්කොම එක තැනකට එක් වෙලා තියෙනවා වගේ. Tamanගේ සිතට තමයි මේ හදවත තමයි මේ හැම දිශාවම යොමු වෙලා තියෙන්නේ. එතෙන් තමයි විහිදලා තියෙන්නේ. මේක දකිනකොට මේ ඈත ඈත අනන්තයේ දික්කන අහස කලින් අරමුණු වුණා නම් ඒ කියන්නේ මොකක්වත් නැති හිස් ස්වરૂපයයි මෙතන මම මේ අහස කියන්නේ. අභ්‍යවකාශ වස්තුවක් ඒකන මේ අපි කතා කරන්නේ. මෙතන මොකක් මේකේ මොකක්වත් නැහැනේ කියන අවබෝධයෙන්ම ඇති වුණා. ඒ කියන්නේ දැන් හිතින් පේනවා උඩට උඩට උඩට අර හිස් භාවයේ ගෙනිච්චා දකුණට නැගෙනහිර බටහිරට පහළට ඔක්කොම ගෙනිච්චා මේ ඔක්කොම හදවත හා සම්බන්ධයි දැන් බලනකොට අර අහස කලින් අරමුණු වෙනුවට අරමුණු වුණා වෙනුවට දැන් තේරෙනවා අනේ මේ කොච්චර ඈත ගියත් මේ මොකක්වත් කිසි තැනක නෙමෙයි උන්න ඔය අවබෝධය ඇති වුණොත් තුන්වෙනි අරූපාවචර ධානයට එබැවින්ම සිදුපත් වෙනවා ආකින්චඤ්ඤායතන නැච කිංචීති කිසිවක් නැතයි කියලා ආකින්චඤ්ඤායතනං උපසම්පදේහෙලිත කියලා බක්වන්නේ මෙහි මොකක්වත් නැතේ මොහොකක්වත් නැතේ කියලා අරූපාවචර තුන්වෙනි ධ්‍යානයේ සිටපත් ගන්නට පුළුවන්. ඒක හැමෝටම වෙනවයි කියලා මා කියන්නේ ඒකත් ඇති වෙන්නට පුළුවන් අර පළමු කියපු අභ්‍යාසයෙන්ම. එතකොට දෙවන රූපාවචර ධ්‍යානයට යනවා නම් මේ සිටේ ටික ඉන්නට පුළුවන් කාලය ටික ටික වැඩි කරගෙන ඊට පස්සේ මේ මේ සිත පවතින්නේ අහස මතද නැත්නම් අහස පවතින්නේ සිත මතද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් අහස අරමුණු කරමින් මේ සිත පවතින්නේ හිස් සබ්බවකාශයේ මොකක්වත් නෑ සම්පූර්ණ සර්වශූන්‍ය දර්ශනයක්. මේකේ සියුම් දැනීම මාත්‍රයක් තියෙන්නේ. මේ සියුම් දැනීම මාත්‍රයේ පවතින්නේ මේ හිස් අහස තුලද අහස මතද නැත්නම් මේ සිත පවතින්නේ අහස තුලද කියලා. මේකට පිළිතුර මම කියන්නේ මේ පිළිතුර නිසි පරිදි හරි පිළිතුර ලැබෙනකොටම අර අහස නොපෙනී ගොස් විඥානයේ පමණක් සිදුවන විඥානංචායතන දෙවන රූපාවට ධානය සිදුරපත් වෙනවා. විඥානයේ අනන්තයි කියලා තමයි ඒකට හේතපත් කරන්නේ. එතකොට තුන්වෙනි අරූපාවච ධානය ගැන කතා කරන්න දෙයක් නෑ. දැන් ඊළඟට තුන්වෙනි අරූපාවච ධානය සිදුර ගියානම් මේකත් අයින් කරනවා කියලා අයින් කළොත් එහෙම සංඥාවක් ඇත්තෙත් නැති සංඥාවක් නැත්තෙත් නැති ඉතාම සියුම් සිතේ යන්නට එන්නට පුළුවන් අන්තිම සියුම් දැනීම් මාත්‍රයක් පමණක් ඉතිරි වෙලා සිත සාන්ත වෙනවා නිවෙනවා නීව සංඥානා සංඥායතනය කියලා එක කියන්නේ. ඒ ඉන්හාට යනවනම් යන්න තියෙන්නේ සංඥා වේදිත නිරෝධී කියන විරෝධ සමාපත්තිය හෝ නිර්වාණ ධාතුව අධ්‍යක්ීම පමණයි. එහෙම නැතුව එයින් එහාට ධ්‍යාන දියුණු කරන්න තැනක් නැහැ. ඔතන තමයි ධ්‍යාන දියුණු කරලා යන්න පුළුවන් අන්තිම අදියර. එයින් එහාට යන්නට සිතට යන්නට තැනක් නැහැ. එතකොට මේ විදිහට අරූපාවච ධ්‍යාන දියුණු කරගන්න පුළුවන් සම්මත වශයෙන්. දැන් කල්පනා කරමු මේ මේ විදර්ශනා වශයෙන් දැන් කල්පනා කරමු සමතේ වශයෙන් ධ්‍යාන දියුණු කළා මේ අය. විදර්ශනා වශයෙන් දියුණු දියුණු කරා. හැබැයි මේ විදර්ශනා වශයෙන් දියුණු ඉස්සෙල්ලා දියුණු කරන්නට ගියොත් එහෙම අර සමත වශයෙන් කරන එක ටිකක් අතපසු වෙන්නද පුළුවන්. මේකේ ලැබෙන ප්‍රතිඵල විශිෂ්ටයි, ඒකෙන් ලැබෙන අත්දැකීම් ඉතාම සාන්තයි ප්‍රණීතයි. එතකොට අනිත් ඒවා කර කර ඉන්නේ මොකටද කියලා හිතෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් සමත වශයෙන් ධ්‍යාන දියුණු කරලා විදර්ශනා වශයෙන් ධ්‍යාන දියුණු කරලා ඊට අමතරව මම කියවනේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ ආදී වශයෙන් බලබලා 11 ආකාරයෙන් ඉන්නටේ කියලා ඒවත් බලබලා හිටියට පස්සේ දැන් මේ නිවනට සිතපත් කරගත යුතු ආකාරය අරහත් ඵලියෝ අනාගාමී ඵල ලැබෙන ආකාරයයි අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ ධාන නිශ්චය සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දැක්වූ කරුණක්. ඒදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා දැන් අපි හතරෙන් ධානය කියලා හිතමු. ඉදබික්කවේ බික්ඛෝ දුක්ඛසද පහන දුක්ඛසද පහන කුබ්බේ සෝමනසාන දොමන සෝමනස දොමනසාන අත්තංගම අදුක්ඛං සුඛං උපේක්ඛාසද පාරිසුද්ධං චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති දැන් ඔන්න හතරේ ධානයේට විනාඩි 15 කරේ 20 කරේ කොච්චර හරි කාලයක් අදිෂ්ඨාන කරලා ඉන්නවා හෝ යදීව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආබද්ධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ සම්මන පස්සතේ දැන් මේ පාඨයේ සිංහල අදහස කියලා ප්‍රායෝගික කරන ආකාරය මම කියන්නේ අර හතරේ ධ්‍යානෙටපත් කරගත්තා සිතපත් කරන සෝ යදීව තත්ත්වෝදී හතරේ ධ්‍යානීම පවදනා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධම්ම රූපගතම් වේදනාගතම් සංඥාගතම් සංඛාරගතම් විඥානගතම් තේ ධම්මේ ඒ ධම්ම අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ආදී වශයෙන් අනිත්‍යයි දුක්ඛයි අනාත්ම වශයෙන් සම්මනුපස්සතේ නුවණින් සම්මර්ෂණය කරනවා මේ බුදුහාමුදුරේ පාඩේ විස්තර කරපු ආකාරයයි මම කියන්නේ. සෝතේ ධම්මේ නිත්‍යම් පටිවාපේති ඊට පස්සේ සිට ඒ මෙනෙහි කිරීම සිත මුදා ගන්නවා. මෙනෙහි නොකරේ. සෝ තේතම් මේ චිත්තම් පටිවාපෙත්වා එසේසිත මුදවාගෙන අමසාය ධාතු අධිස්සං උපසංහර තේතං සන්තං ඒතම් පණිතං යදයන් සබ්බ සංඛාර සම්දෝෂ භෝපද්බඩ් සංගෝතන්නං කවරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඊට පස්සේ මේ නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා ඒ පැත්තට සිත යොමු කරනවා සබ්බ සංඛාර සම්දෝ සියලුම සංස්කාරයන් සමණය වූ සම්භූපද්බඩ් සංගෝ සියලුම උපදීන් අත්හැරියා වූ තණ්හක්ඛය තණ්හාය සෙවි ගියා වූ විරාගය විරාගයටපත් වුණා වූ නිරෝධෝ නාම රූප ධර්මයන් නිරෝධෝ මේ නිවන සාන්තයි නිවන තුනිතයි කියලා ඒ පැත්තට චිත්තං උපසංවරයට හරවනවා. තෝ තත්පටිතෝ ආසවණං කයම් පාපුණාති ඔව් එහි සිට ආශ්‍රයංශය කරනවා රහත් භාවයට පත් වෙනවා නොචේ ආසවණං කයම් පාපුණාති එසේ රහත් වීමට ආසාව කොහොසත් වෙනවා නම් හැකියාවක් නොලැබෙනවා නම් එහෙම තීනීව ධම්ම රාගයෙන් තාජ ධම්මනන්දය පංචන්නං ඕරම්භා ඥාන සංගෝජනං පරික්ඛා ඕපාතිකෝ හෝතේ තත්පන්නිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකා ඒ කන්නද භාවනාවෙන් ලැබෙනු ධම්ම ශක්තිය තුළින්ම ඕරම්භාගයේ සංයෝජන ධම්ම පහයෙන් සක්කාදිට විචිකිච්ඡා සීලබ්බ පනාමාස කාමර කාමරාග පටික කියන ඒ කියන්නේ අනාගාමී වෙනකොට කාමරාග පටික නැති වෙන ඒ සංවර ධර්ම පහම සය කරලා ඕපපාතිකෝ හෝති සුද්ධාවාසයක ගොසෝපාතික උපදිනවා අනාවති ධම්මෝ තත්මා ලෝකා ඒකෙන් පස්සේ ආයෙ මේ ලෝකේ කවර ලෝකයකටත් ආයෙ ඉන්නේ ඒ සුද්ධාවාසය කෙලීම පෙන්වම් පාන මේක ප්‍රායෝගික වශයෙන් මොහොම කරන්න කියොත් එහෙම අත්දැක දකින්නට හම්බෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරාට ওই විදිහට කරන්නට කිව්වොත් ඔය ඕක අත්දකින්න තොහොම හම්බෙන්නේ නැහැ ඒක නිසා ඒක කරන්නේ කොහොමද? ඔන්න ඕක කරන්නට තමයි අපි අර කලින් කිව්වේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ වාගේ 11 ආකාරයෙන් බලන්න කියලා සමත භාවනාවට අමතරව කන්නේ තියෙන දැනුමට වඩා වැඩිව පුළුල්ව අවබෝධ වෙන ආකාරයෙන් අවබෝධ කරන්නට කියලා මම කලින් කිව්වේ මෙන්න මේක කරන්නට උපයෝගී වීමටයි ඒක ඒ ආකාරයෙන් කරන්නට කිව්වේ. එතකොට මේක කරන්නේ හතරේ ධ්‍යානයට සිදුපත් කරගත්තා. පත් කරගෙන ඉවර වෙලා රූපගතම් වේදනාගතම් සංඥා රූප වේදනා සංඥා සංඛාර විඥාන උප අනිත්‍යදි වශයෙන් බලන්නද කියලා කියන්නේ අනිත්‍යදි වශයෙන් බලලා තෝයි දෙදි ධම්මේ චිත්තම් පඩ ඒකෙන් සිත මුදවා ගන්නට කියන්නේ මේව අනිත්‍යදි වශයෙන් බල බලා සිත මුදවා ගන්නට කිව්වොත් සෑහෙන කාලයක් යනවා එවලෙම නිවනට සිතපත් කර ගන්න පුළුවන්කමක් නැහැ මම මේ එවලෙම නිවනට සිතපත් කර ගන්න පුළුවන් ආකාරයක් කියන්නේ එතකොට දැන් අර හතරේ ධ්‍යානෙට ගියා. ඒ ධ්‍යානෙ ඉඳගෙනම මේ ධ්‍යානයේ අත්දකින අවස්ථාවේ Tamange රූපෙන් රූපයේ දැස බැලුවොත් එහෙම රූප නිමිති ඔක්කොම නැති කරලා නැහැ. ඒක නිසා රූපයේ තියෙන මේක තමයි රූපස්කන්ධය කියලා අත්දකිනවා. එතකොට මේ ධ්‍යානයේ සිටින සුඛ පුදුම සුඛසහගත වේදනාව මේක තමයි මේකේ තියෙන වේදනාව කියලා අත්දකිනවා. ඊළඟට මේ රූපයේ දේශ බැලුවහම මේක රූපයයි කියලා හඳුනාගත්තා මේක තමයි මගේ සංඥාව. වේදනාව දේශ බැලුවහම වේදනාව හඳුනාගත්තානේ. යම් වේදේති තන් සංජානනත කියලා බුදුහමඳුරලා කරනවා යමක් විඳිනවා නම් ඒක හඳුනන මේ සුඛ වේදනාවක් කියලා හඳුනාගත්තානේ ඒක තමයි ඒකේ තියෙන සංඥා. මේ සංඥාවයි කියලා හඳුනාගත්තා අවබෝධ කරගත්තා. ඊට පස්සේ විඥානය හඳුනා ගන්න. මේවා දැනෙන ගැදීමක් මෙතන තියෙනවා. මේ තමයි දැනීම කියලා. මේ දී පවත්නව සංස්කාර ධර්ම හඳුනා ගන්න එක තරම් පහසු නෑ. නමුත් හඳුනා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ප්‍රඥාව අධික කෙනෙකුට පමණයි ඒක කරන්න පුළුවන්. මේකෙන් සිට මුදවා ගැනීම සඳහා මේ ධර්ම පහ පැත්ත පැත්තකට අර ධ්‍යානයෙන් ඉඳගෙන අයින් කරනවා. ඒ කියන්නේ ධ්‍යානයෙන් ඉන්නවා ධ්‍යානයෙන් ඉඳගෙනම මේ මගේ රූපය, මේ වේදනාව, මේ සංඥා, මේ විඥානය. ඕනනම් හැකිනම් සංස්කාර මේ කියලා දැකලා මේ පහ පස් පැත්තකට සිතින්ම ඈත් කරනවා. මෙහෙම ඈත් කරනකොට ඔන්න අර බුදුහාමුදුර සෝතේ ධම්මේ චිත්තම් වටි පටිවාපේති කියන එක අත්දකින්නේ. මේ මේ ධර්මයන්ගෙන් සිත මුදා ගන්නවා කියන එකයි අත්දැකීම. එතකොට ඉතාම සමන්ත සියුම් තත්යකට සිතපත් වෙනවා. මේකටපත් වුණාම බුදුහාමුදුරුවෝ කියනවා නමතාය ධාතු වචිත්තං උපසංහලති කියන නිවන පැත්තට සිත යොමු කරනවා කිය. මේක සංස්කාර ධර්මයක්. මේ සංස්කාර ධර්මයක් නැති නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියන අවබෝධය ඇති වෙනකොටම නිවනට සිතපත් වෙනවා. මේක කරන්නට ඉස්සෙල්ලා මෙන්න මේ අදිෂ්ඨානය හරියට නිවැරදි ආකාරයෙන් කරන්න ඕනේ. අර සම්මත දියුණු කරන ආකාරම සමත වශයෙන් ධ්‍යාන දියුණු කරන විටත් විදර්ශනා වශයෙන් ධ්‍යාන දියුණු කරන විටත් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩාදී වශයෙන් බලන විටත් ඒවා මේ අදිෂ්ඨාන කරන්නේ. දැන් මේවා දියුණු වුණාට පස්සේ අදිෂ්ඨාන කරන්නේ. මේ අදිස්ථානය කරන්නේ කොහොමද මා ලබා ඇති ඵලසිතට මගේ සිත කිසිසේත්ම පත් නොවේවා පත් නොවේවා පත් නොවේවා කියලා එකවරක් නෙවෙයි දහවරක් නෙවෙයි 50වරක් නෙවෙයි 100වරක් විතර අදිස්ථාන කරන්නේ දෙඩිවම අදිස්ථාන කරන්නේ ඒක කෙරෙහි තියෙන කැමැත්ත ආසාවේ ඵලසිතේ නැත ෘචිකත්වයක් තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම අයින් කරා නැත්නම් එතෙන්ද මෙයාන එතනම හිර වෙනවා ඒක අයින් කරලා මීට උපරිමාර්ග මීට උදින් ඉහළ තියෙන මාර්ගඵල සිත් උපදවා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා හතරවෙනි ධ්‍යානයට යනවා. ඒකේ තියෙන පංචස්කන්ධ ධර්මයන් දකිනවා. ඒක ඈඩ් කරනවා. ඊට පස්සේ එයින් ඉතුරුනේ සාමසියුන් දැනීම මාත්‍රේ පවා අනිත්‍ය වූ දුක්ඛ වන දුක කියන එක කියන්න දෙපා. මේ ඉතුරු සංස්කාර ධර්මයේ පවා අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාරයක් කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනවා කියන්නේ දකිනවා. ඒ දකිනකොට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. ඒතකොට මේ දක්වා කියන ලද කරුණවල පිළිසාර සංසය නැවත ප්‍රකාශ කරන්න. මේ හේල භාවනා මාර්ගඵල ලැබීමට නම් සමාධිය ඉතාමත්ම අවශ්‍යයි. මේ සමාධිය සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දෙකෙන් උපදවා ගන්න පුළුවන්. සමාධිය විස්තර කරන සෑම ඊටම හතරවෙනි ධ්‍යානය දක්වායි බුදුහාමුදුරු විස්තර කළේ. ඒකෙන් අදහස් කරන්නේ හතරවෙනි ධ්‍යාන පමණක් සමාධිය කියලා. අරූපාවච ධ්‍යාන සමාධියටයි අන්තර්ගත වන්නේ. එතකොට මේ සමාධිය දියුණු කර ගන්නට සමත වශයෙන් කරන්නේ අපි ආනාපාන අරමුණ අරගෙනයි විස්තර කළේ. කවර අරමුණක් හරි කරගෙන අරගෙන අපිට ඒ ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන්. නිමිති ඇතිව හෝ නිමිති නැතුව ඒ ධ්‍යාන උපදවා ගත යුත්තේ කෙසේද කියන කාරණාවයි පෙන්නේ. මේදී විශේෂයෙන්ම සිහිපත් කළේ පළවෙනි ධ්‍යානයේ සිහිපත් කරගත්තු ගමන්ම දෙවෙනි ධ්‍යානයට යන්න කලබල වන්නට එපා, ඉක්මන් වන්නට එපා, සංසුන් වෙන්න තව තවත් තව තවත් මේ පළවෙනි ධ්‍යානෙ දියුණු කරගෙනම ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයට යන්න උත්සාහ ගන්න මේ සඳහා අපි ගාව ගාවීපම උපමාවේ ගාවීපම සූත්‍රයේ දැක්වූ උපමාව දක්වලා කරුණ ඉදිරිපත් කළා. ඒ විදිහට ධ්‍යාන හතර සමත වශයෙන් දිනු කර ගන්නත් පුළුවන් ඊට පස්සේ විදර්ශනා වශයෙන් ධ්‍යාන උපදවා ගන්න ආකාරය කියවේ ඒ විදර්ශනා වශයෙන් දිනු උපදවා ගැනීමේදී ඵලසිතන සිලපත් කරගෙන ඵලසිතේ නැගිට ගමන්ම මේ ඵලසිත අත්දකින අවස්ථාවේ ඇති වූ ධ්‍යාන සිත උපදවාගෙන ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කර අදිෂ්ඨාන කරලා විදර්ශනා කළ ගමන්ම විනාඩි දෙක තුනක් වාගේ සුළු කාලයක් විදර්ශනා කරන විට ඵලයට ධ්‍යානයේ සිතපත් වෙනවා ඒ විට තම තේරුම් ගන්න ඕන තමන්පත් වුණේ මොන ධ්‍යානයේද කියලා මේක තේරුම් ගැනීමට පහසු වීම සඳහා අර කලින් සමතේ දිනු කරලා තියෙනවා නම් ඒ ඵලයෙන් ධ්‍යාන දෙවෙනි දිනෙන් හතරවෙනි ආදී ධ්‍යාන වලට සමවදිමින් මේක හා ඒ ධ්‍යාන සිත් සංසන්දනය කරලා Tamanට තේරුම් ගන්නට පුළුවන් වෙනවා මොන ධ්‍යානයද මගේ සිතපත් වෙන්නේ කියලා. ඊට අමතරව තව එකක් අපි ප්‍රකාශ කළා විදර්ශනා වශයෙන් ධ්‍යාන සිත් උපදවාගත හැකි ආකාරයක් සාන්ත ප්‍රණීත ආකාරයක් ඒ ශූන්‍යතාවය පතුරවන්නද කියලා ඊළඟට පහළට හතර දිශාවට මේ හතර දිශාවකින් පැතුරුවාට පස්සේ හදවතට හා සම්බන්ධන්නේ පැතිරීම ඒක හරියට දැක්කොත් නරූපාවචර පළවෙනි ධ්‍යානෙ කියන්න පුළුවන් නැත්නම් කෙසෙල් නැති ආකාරය දැක්කොත් ආපින් සංඥාතන තුන්වෙනි ධ්‍යානෙ කියන්න පුළුවන් කියන එකයි ප්‍රකාශ කළේ ඊට පස්සේ අපි දෙවෙනි ධ්‍යානෙ අරූපාවචර සහ හතරවෙනි ධ්‍යානෙ කියන ආකාරය කි මේ ඔක්කොම කරාට පස්සේ කරවීමට අමතරව පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් gaduwak වශයෙන් මුලක් වශයෙන් විඳින අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ ආදී අර කලින් කියලා දීලා තියෙන ආකාරයෙන් තමන්ගේ අවබෝධය ඊට වඩා පළල්වන්නට ඕනේ ඊට වඩා ගැඹුරු වන්න ඕනේ දැන් තියෙන අවබෝධයේ මන්දි ප්‍රමාණවත් නැහැ ඉහළට ඉහළට යන්න ඒක හොඳට තේරුම් ගන්න මේක ඇති කියලා අතහරින්නට බෑ රහත් වුණත් ඕක කරන්නට ඕනේ කියලා මම කියවනේ. ඒක නිසා මෙහෙම කරනකොට ඒ කියන්නේ රහත් වෙච්ච කෙනාට දුක් දිත්ත ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිතයේ සුඛ විහරණය වාසය කිරීම සඳහා මේවා කරන්නේ. රහත් වෙච්ච කෙනෙක් වුණත් මේවා නැවත නැවත කරනකොට කලින්ට වඩා අවබෝධ ලැබෙනවා. අපි කියනවා රහත් වුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වේවාසෙන් දීපත් කළා අවබෝධ වෙලා කියන. රහත් වුණාට පස්සේ ඒවා නැවත නැවත දීපත් කරනකොට අර කලින්ට වඩා වැඩි වැඩියෙන් ඒව පිළිබඳ අවබෝධය තියෙනවා. ඒක නිසා මේ අවබෝධයේ සීමාවක් නැහැ. ඒක නිසාම මේ අවබෝධය තව තවත් පුළුල් කරගන්න කියන කාරණාවක් කියවා. එතකොට එතන වැඩ කටයුතු තුනක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම ආදී වශයෙන් බලන එක එකක් විදර්ශනාව දිනු කරගන්න එකයි එකෙන් ගන්න සමත වශයෙන් භාවනාවේ සමාධිය ඇති කර ගැනීම විදර්ශනා වශයෙන් ධ්‍යාන ඇති කරගන්න. හතරවෙනි අවස්ථාවේදී තමයි අපි කියවේ ඒ වගේ ඒ හතරවෙනි අධීර වශයෙන් තමයි අපි ඒක ප්‍රකාශ කරේ අර අදිෂ්ඨානය කරලා ඉතින් මාර්ග පරිසිත ඔක්කොම ප්‍රතිසේප කරලා උපරිමාර්ග සිත් පරිසිත උපදවා ගැනීමට අදිෂ්ඨාන කරලා ධ්‍යානයට සමවදිනවා ධ්‍යානයේ තියෙන පංචස්කන්ධ ධර්මයන් අරමුණු කරන දකිනවා පංචස්කන්ධ ධර්මයන් ඈඩ් කරනවා ඒ ඉතුරු වෙන තියෙන ධර්ම මරණය පවා අනිත්‍ය වූ අනාත්ම සංස්කාර ධර්මයන් මේකත් නැති නිවන සාන්තය ප්‍රණීතයි කියලා කියනවා. මේ දිහට එක කරුණක් මතක් කරන්නට ඕන අරූපාවචර වල ධ්‍යාන සම්බන්ධ වෙනවා අපි අත කතා කරේ අරූපාවචර ධ්‍යාන වලට සම්බන්ධ මේක කරනවා නම් අර රූපගතම් වේදනාගතම් සංඥාගතම් සංඛාරගතම් විඥානගතම් කියන එක වෙනුවට කියන්නේ අරූපාවචර ධ්‍යාන වලදී රූපසිත නැහැනේ රූප දැනෙන්නේ නැහැ රූප නිමිති නැහැනේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු හතර පමණයි දකින්නේ කරුණු හතර තමයි ඈඩ් කරන්නේ ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ පංචස්කන්ධ පංචස්කන්ධේ මා දකින්නේ හතරවෙනි රූප ආරෝප රූපාවච ධානයේදී හතරවෙනි ධානයේදී. එයින් එහා රූපාවච ධානයට යනකොට රූප නිමිති නැහැ. ඒ රූප නිමිති නැති නිසා රූපේ පේන්නේ ඒක නිසා රූපේ ගන්න අර නාම ධර්ම හතර පමණක්. වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම හතර පමණක් ගන්නවා. ඒ හත් ධර්ම හතර තමයි අපේ සිතින් ඈඩ් කරන්නේ. ඒ ධර්ම හතර ඈඩ් කළාට පස්සේ සම්පූර්ණයෙන්ම ශූන්‍ය කිස්සු සාන්ත නිසල තත්යකට පතන් ඒකත් අනිත්‍යයි අනාත්මයි සංස්කාර ධර්මයන් මේකත් නැති නිවන් සාන්තයි ප්‍රණීතයි කියලා ඉතිපත් කරේතුවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට මා ඉහළ ඉහළ මාර්ගඵල ලබන්නට පුළුවන් මේ ජීවිතේදීම වුවත් මුළු සංසාර ගමන උනත් කෙටි කර ගැනීමට පුළුවන්කම තිබෙනවා මේ විදිහට කටයුතු කළොත් එහෙම. හොඳයි එසේම කරන්න පුළුවන් වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතන නිම කරමු. නිම කරන්නම් දැන් අපි දෙවියන්ට පින් දෙමු ආකාශට්ටාජ කියන පාඩිය කියන ආකාශට්ටාජ මුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණක්ඛන්ත සාසනං ආකාශට්ටාජ මුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණක්ඛන්ත දේශනං ආකාශට්ටාජ මුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණක්ඛන්ත මම් පරන්ති ප්‍රාර්ථනේ කන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශෝක්ඛ්‍යා වහන්නෝතෝ සබ්බ දුක්ඛා කමච්චතු මේ කලසේ සියලුම කුසල සත්‍යයන් මෙහිගේ මෙලොව යහපතට සේවා පරිලෝහ සත්‍යපත් වේවා නිවන සම්සෙන් ධර්මයේ කුසලයේ උපනිශ්‍රේ වේවා අභිවාදන සේවිස්ස නිච්ඡං වද්ධා පිටානෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වානිවාස ලැබේවා